නම් ඊගාව එකත් මේකත් පොඩි ප්‍රශ්නයක් ස්වාමීන් වහන්ස. දැන් අපි කියමු මිය ගිය කෙනෙක් අපිත් එක්ක ඉන්නකොට එයා කරපු දෙයක් එයා කරපු සතුටින් කරපු දෙයක් මතක් වෙලා ඒ සතුටු දේ මතක් වෙලා ඒක ඒකත් එක්කම අපිට දුකක් ඇති වෙනවනේ. ඉතින් මේ වෙලාවට හරි හිතට හිතා ගන්න අමාරුයි මේක කොහොමද පඩිකයක් උනේ කියලා. ඒක සියුම්භාවය නිසා. ඒක පොඩි පැහැදිලි කිරීමක් කරන්න ස්වාමින් වහන්සේ. ආය කියන්නේ ඒක ඒ කියන්නේ තව කෙනෙක් කරන දෙයක් අනුවද දැන් මං ස්වාමින් වහන්සේ හැමෝගෙම උදාහරණ කියන මොකද ඔබ වහන්සේගේ ඒවා කිව්වහමත් අපි එකෙන් ගොඩාක් ඉගෙන ගන්න නිසා මං කියන්නම්කෝ දැන් මට හිටියේ එකම පුතා නැති වෙනවා මං ඒ පුතා නිසාමයි මං ලංකාව යුද්ධ කාලේ ලංකාවෙන් එනවා යාව ආරක්ෂා කරගන්න කියලා හැබැයි මෙහි මෙහි ආවම යට අවුරුදු 21ක් වෙලා යා නැති වෙනවා ඔබ වහන්සේ දන්නවා ඉතින් දැන් දැන් මම ජීවත් වෙන්නේ ඔබ වහන්සේ කිව්වා වගේම අර ඒ දුක ප්‍රඥාවක් කරගන්න තමයි උත්සාහ කරන්නේ. දැන් මං මගේ ප්‍රශ්නේ ඇත්තටම මේ දැන් පුතා ඉඳද්දි අපිත් එක්ක මොකක් හරි දෙයක් කරලා එයා සතුටු සතුටක් ඇති කරගත්ත දෙයක් මම මගේ මගේ ඇහැ ඉදිරියට ආවා කියලා කියමුකෝ. එතකොට මට ඒ ආනි මේ මෙහෙම වුණානි කියලා ඒ සිද්ධිය මතක් කියලා එකපාරටම දැන් මතක් කියලා ඒක ඒ මොහොතේම නිකන් එතකොට මට චුටි දුකක් එක නිකන් ආයෝනසෝ මනස්කාරයකට වැටුණ ගමන් දුකක් ඇති වෙන්න පුළුවන්. ඒ ඊගා මොහොතේ මං හිතනවා ආ දැන් මට සතුට තිබුණා. ඒක මේක හරි චූටි තිත්තක්ෂණ ගණනක වෙන දෙයක් නිසා. එතකොට මේක පටිග වුණේ කොහොමද කියලා ඒක හිතාගන්නත් අමාරු වෙනවා. ඒ දැන් අපිට ඒ පුතා සහ එයා සතුටු වෙච්ච අවස්ථාව කියන එක අපිට ප්‍රියමනාප ආරම්භණයක් නේ. දැන් ඒ <laughs> ආරම්මණය අතීත ආරම්මණයක්. හැබැයි අපේ මනසට නැවත ඒක ආවර්ජන වෙනවා. එතකොට මම ඒකට කැමතියි. ඒ කැමති වුණාට එසැනින්ම අපට මතක් වෙනවා දැන් ආයේ එහෙම ලබන්න අපට අවස්ථාවක් නැහැනේ. අන්න ඒකට මම කැමති නැහැ. මට මට ප්‍රියශීලී ආරම්මණයක් මනසින් ගෙනත් දෙනවා. ඒකට මම කැමතියි. හැබැයි ඒක තව නැවත නැවත ලබන්න තියෙන අවස්ථා නැතිවීමට මම කැමති නැහැ. අන්න ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ එතකොට මේ ප්‍රිය විප්‍රයෝගයත් එක්කලා තමයි අර පටිගය ඇති වෙන්නේ. ඒකට කැමතිද? ආ. ඒ මාසයන් අප්‍රමාණ පින් ඔබ වහන්සේට නිවන වේවා. සාදු සාදු.